සූවිසි වරමින් දෙවි රැක වරමින් අරුණ උදා වේවා. සියස රූප වාහිනිය සියසෙම්ම නරඹන මගේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට යහපතක්ම වේවා. ඉතින් ඔබ සැමට ආයුබෝ වේවා. අදත් අපට අවසරයි අරබන්නට මෙතෙන් පටන් ගුරු වදන් සිසුමුවින් සුසර කෙරෙන මේ සුගත පද විවරණ. අද දවසේත් අපේ වැඩසටහනට ඊ타මත්ම ගෞරවයෙන් වැඩම කරන්නට අප මැදිරි පරිශ්‍රයට ආරාධනා කළා. නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍යපද කුකුල්පනී සුදස්සි ස්වාමින්ටන් වහන්සේට අපේ හම්දුරණි ඊ타මත්ම ගෞරවයෙන් ගරු සිතින්, බැති සිතින්, පින් සිතින් ඔබ වහන්සේව අපේ මැදිරියට පිළිගන්නවා. සුපින්වතුනි අද දවසේ අපි වැඩසටහන මෙලෙස ආරම්භ කරන මොහොතේ යලිත් අපි ඔබට මතක් කරනවා මේ වැඩසටහන් මාලාව පුරාවටම අපි මෙලෙසින් ආරම්භ කළේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම මහාචාර්ය අතිපූජනීය රේරුකාණි චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේගේ පන්හිඳෙන් රචනා වුණු මෙන්න මේ දහම් ග්‍රන්ථයේ සඳහන් වෙන කරුණු උන්වහන්සේ අරමුණු කරගත් අභිප්‍රාය කරගත් සමාජ ආදර්ශයන් සමග සමාජගත කිරීම. ඉතින් අද අපි අපේ කතාබහට නොයසේනම් අද අපේ ධර්ම සාකච්ඡාවේ කොටසට තෝරගන්න මාතෘකාව මානිය. ඉතින් ඉතාමත්ම අභිමාණයෙන් පළමු කොටම අපි වැඩසටහනෙදි සිහිපත් කරනවා මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා මේ වැඩසටහන පමණක් නොවේ සියස මාධ්‍යාලයේ සියලු වැඩසටහන් ඉදිරියට කරගෙන යන්නට අපට ආශිර්වාද අවවාද නිරන්තරයෙන් තිලන කරන සියස මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් පීකේයු අධිකාරම් මැතිතුමන් එම මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය සහ ගරු පරිපාලන අධ්‍යක්ෂතුමන් සඳරුවන් අධිකාරම් මැතිතුමන් ඇතුළු වැඩසටහන් නිෂ්පාදකතුමන් කාර්ය මණ්ඩලය. ඔවුන් අභිමාණයෙන් සිහිපත් කරමින් මානය කියන සදහම් කොටසට අපි දැන් සම්බන්ධ වෙනවා. අපේ හාමුදුරුවනේ අද වැඩසටහනේ මේ මාතෘකාවට කුණු කඳු කියන කවි පන්තිය මම පොඩි තේමාවක් කරගන්නවා. මහාචාර්ය දර්ශන රත්නායක මහත්තයා තමයි මේ කවිය ලියන්නේ. අත්නවන බලය මානය කුලමල නිලය විකල වුණු මොලය තමයි කෛලස් කුණු කඳු. හඳුරන්නේ මේ ආරම්භයත් එක්ක මම දැන් ඔබ වහන්සේ වෙතට යමු වෙනවා. කෙනෙකුට අදිමානිය තියෙන්නට පුළුවන්. තව කෙනෙකුට අභිමානිය තියෙන්නට පුළුවන්. අවමානිය, හීනමානිය, පෙනෙන මානිය, නොපෙනෙන මානිය තියෙන්න පුළුවන්. හඳුරන්නේ කොහොමද අපි මේ මානය කියන කාරණාව දහම් කාරණාව ඔස්සේ විග්‍රහ කරගන්නේ? අපි එතනින් පටන් ගමු. ත්‍රිවන් සරණයි හැම දිනාටම ශහන් මහත්තයා ආරම්භයක් හැටියට වචන කිහිපයක් සිහිපත් කළා. ඇත්තටම දැන් මේ මාන කියන වචනේ යෙදিলা තියෙන හැම එකක්ම මෙතනින් අදහස් කරන්නේ නැහැ. අපි මේ ධර්මකාරණයක් හැටියට කතා කරනකොට විශේෂයෙන් අදහස් කරන්නේ සංසන්දනය කරමින් තව කෙනෙක් සමග තව දෙයක් සමග තව සිදුවීමක් සමග සංසන්දනාත්මකව හිතන ගතිය තමයි මෙතන මානෙ කියලා හඳුන්වන්නේ. එතකොට එහෙම සංසන්දනාත්මකව හිතනකොට තමයි ඒක තුන් ආකාරයකින් මතුවෙන්නේ සේයමාන සදිසමාන හීනමාන කියලා. එතකොට සේයමාන කියලා කියන්නේ සසඳන කාරණයට වඩා තමන් හෝ Taman ළඟ තියෙන කරුණ උසස් කියලා හිතනවා. එතකොට සදිසමාන කියලා කියන්නේ සමානයි කියලා හිතනවා. හීනමාන කියලා කියන්නේ ඊට වඩා පල්ලෙහා මට්ටමක තියෙන කියලා හිතනවා. දැන් එතකොට මේ මානෙ පිළිබඳව කතා කරනකොට අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන කාරණයක්. දැන් අපි අද කතා කරන්න උත්සාහ කරන්නේ මානය වංචක ධර්ම හැටියට කොහොමද පහළ වෙන්නේ කියලා. එතන මානය පිළිබඳවත් අපි යම් කෙසේ මූලික වැටහීමක් ඇති කරගන්නට ඕන. මේ මානය කියන ක්ලේශ ධර්මය සමහර වෙලාවට පුද්ගලයෙකුගේ භෞතික અભිවෘද්ධියටත් හේතු වෙන කාරණා. දැන් ශහන් මහත්තයා මුලින්ම කියවනේ අභිමානය කියලා. අභිමානය කියලා ගත්තහම එතනත් යම්කිසි මානයක් තමයි තියෙන්නේ. හැබැයි අභිමානය පුද්ගලයෙකුගේ යම්කිසි භෞතික සංවර්ධනයකට එහෙම නැත්නම් Tamanගේ සුරක්ෂිත බවට යමක් පවත්වාගෙන යන. දැන් අපිට ධර්මයේදී නැවැත්ම සහ පැවැත්ම කියලා අංශ දෙකක් තියෙනවානේ. එතකොට විශේෂයෙන් ඒ නැවැත්ම දක්වා පවත් පවතින ගමනේදී අභිමානය කියන එක යම් ප්‍රමාණයකට උපකාර වෙනවා. එතකොට තව වචනයක් ශහන් මහත්මයා සිහිපත් කළා මේ අවමානය අදිමානය. ඔව් අදිමානය. එතකොට අදිමානය කියලා කිව්වහම එතන තියෙන වෙන කාරණයක් අදිමානය කියලා දක්වන්නේ ඇත්තටම තමන් ළඟ යම්කිසි ගුණයක් නැතුව ඒ ගුණය තියනවා කියලා හිතාගෙන තමන්ම රැවටිලා ඉන්නවා. විශේෂයෙන් උත්තරී මනුස්ස ධර්ම. උත්තරී මනුස්ස ධර්ම කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් තුළ ජනිත නොවන සුවිශේෂ පුද්ගලයන් තුළ ජනිත වෙන manussත්වයෙන් ඔබට ගිය විශේෂ ගුණාංග. ඒ තමයි ධානා, අභිඥා, මාර්ගඵල. එතකොට Tamanට ධානයක් නැතුව තියනවා කියලා Tamanම රැවටිලා ඉන්නවනම්. දැන් ඒකත් මේ වංචක ධර්ම වලට ඇතුළත්. එතකොට මේ දැන් ඇත්තටම අනිත් කෙනෙක් රවටන අදහසින් තමන්ට ධානයක් නැතුව ධානයක් තියනවා කියලා කියනවා එතන තියෙන වංචාව. එතකොට තමන්ට ධානයක් තියනවා කියලා තමන්ම රැවටිලා ඉඳගෙන කියනවා නම් ධානයක් නැතුව එතන තියෙන්නේ අධිමානය. ඊළඟට මාර්ගඵලයක් පිළිබඳව අභිඥාවක් පිළිබඳවත් ඒ විදිහටයි. එතකොට මේ අධිමානය කියන එක බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්ති වලදී දේශනා කරනවා. ද භික්ෂුන් වහන්සේ නමකට තමන් ධානා අභිඥා මාර්ගඵල නොලබා එහෙම තියනවා කියලා දැන දැන ඒ කියන්නේ නැති බව දැන දැන තියනවා කියලා බොරුවට කිව්වොත් ඒ භික්ෂුන් වහන්සේගේ මහානකම සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. හැබැයි තමනුත් රැවටිලා කිව්වොත් තමන්ට එහෙම එකක් තියනවා කියලා තමන් හිතාගෙන තමන්ම රැවටිලා ප්‍රකාශ කළොත් උන්වහන්සේ පරාජිකාවටපත් වෙන්නේ නැහැ. මොකද එතන තමන්ම රැවටිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ අදිමානය කියන එක මේ වංචක ධර්ම කොටසට ඇතුළත් වෙනවා. ඊළඟට අර පෙනෙන මාන නොපෙනෙන මාන ආදී අපි මේ මානය කියන එකට නෙමෙයි එතන වෙනත් වචනයක් ඒකෙන් අර්ථවත් වෙන්නේ ඊළඟට අපිට විශේෂයෙන් මේ ධර්මානුකූලව පැහැදිලි කරන කතාවේදී මතු කරන්න ඕන උනේ දැන් මේ මානය කොටස් දෙකකින් යුක්ත වෙනවා යථාවමානය සහ අයථාවමානය කියලා යථාවමානය කියලා කියන්නේ ඇත්තටම Taman ළඟ තියෙන දේවල් සම්බන්ධව මන බලමින් මම ඒ ඒ තනත්තාට වඩා උසස් පහත් සමයි කියලා එහෙම ගන්න ගත්තේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් තව කෙනෙක් එක්කලා ශහන් මහත්තයාට සංසන්දනය කරන්න පුළුවන් ශහන් මහත්මයාගේ දැන උගත්කම් හැකියාව. එතකොට එහෙම සංසන්දනය කරනකොට ඒ ඇත්තටම පවතින කාරණා සම්බන්ධව එහෙම සසඳනවා නම් ඒකට කියන්නේ යථාවමානය කියලා. එතෙන්දී හැමදෙන්නේ ආයි බොරු වංචාව නෑ. බොරුවක් නෙමෙයි. හැබැයි මාන්නයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මන බලනවා. එතකොට ඒ ඒ මන බැලීමක් හැටියට ගත්තහම ඒක විමුක්තියට යම්කිසි නීවරණ ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. හැබැයි සමාජ සම්මුතිය තුළ තමන්ගේ ආත්ම ගරුත්වය රැකගන්න, තමන්ගේ තරාතිරම පවත්වා ගන්න, තමන් ඉන්න තත්ත්වයෙන් පිරිහෙන්නේ නැතුව ඉන්න, භෞතික වශයෙන් තමන්ට දියුණු වෙන්න, තමන් ළඟ නැති හැකියාවන් දියුණු කරගන්න, ඒ වගේ කාරණා වලට යථාමාන යම් ප්‍රමාණයකට ප්‍රයෝජනවත් වෙනවා. අයථාමානය කියලා කියන්නේ ඇත්තටම Taman ළඟ නැති දේවල් පිළිබඳව නිකන් පුහු විදිහට හිතනවා. ඒ කියන්නේ දැන් Taman ළඟ දැනුගත්කම් නැහැ. හැබැයි අනිත් අයගේ දැන උගත්කම් ගැන හිතනකොට ආ ඒගොල්ලන්ට විතරක් නෙවෙයි අපටත් එහෙම දැනුවත්කමක් තියෙනවා අපටත් ඒ වගේ හැකියාවක් තියෙනවා කියලා අර නැති දේවල් ගැන නිකන් පුම්බ ගන්න ගතිය. එතකොට එතන සෙය්‍යමානයක් ඇති වුණාට ඇත්තටම තියෙන දෙයක් ගැන නෙමෙයි. ඊළඟට ඒගොල්ලෝ විතරක් නෙමෙයි එහෙම ඒ මට්ටමේ ඉන්නේ අපටත් ඒ හැකියාව තියෙනවා කියලා සමාන තත්ත්වයෙන් හිතනවා. එතකොට එහෙම හිතනකොටත් එතන ඒ අවශ්‍ය තරම් පිරিলা නැතුව නම් එහෙම හිතන්නේ එතන තියෙන නිකන් පුහුමානය. ඊළඟට හීනමානයත් එහෙම ඇති වෙන්න පුළුවන්. ඇත්තටම තමන් පහත් නැහැ. හැබැයි ඒ පහත් නැතුව පහත් කියලා හිතාගන්න. එතකොට ඒ විදිහට ඒබඳු ගතියක්, ඒබඳු තත්වයක්, ඒබඳු ස්වභාවයක් නැතුව අපි නිකන් මනසින් මවාගෙන ඒ විදිහට උසස්ය, සමානය, පහත්ය කියලා හිතනවනම් ඒ මානය හඳුන්වන්නේ අයථාව මානය කියලා. ඒ කියන්නේ යථා තත්වය ගැන නෙමෙයි මේ හිතන්නේ. අයථා ස්වરૂපයකින් හිතන්නේ. අර යථාමානය කියන්නේ තනත් මාන්නෙම තමයි. හැබැයි තියෙන දෙයක් ගැන හිතන්නේ. එතකොට යථාමානය උනත් විමුක්ති මාර්ගයේදී තරම් වැදගත් වෙන්නේ නැහැ. දැන් මේ මානය කියන ක්ලේශ ධර්මය අරහත්යෙන් තමයි මේ ක්ලේශ මූලය අහෝසි වෙන්නේ. ඒ කියන්නේ තරම් සූක්ෂම විදිහට අරහත්ත්වයටපත් වෙනකම් මේ සංසන්දනය කරන ගතිය තියෙනවා. ඉතින් ඒක නිවන් දකින්නට බාධාවක් කියලා කියන්නේ කුමක් නිසාද? නිවන් දැකීම සඳහා අවශ්‍ය වෙන්නේ කෙලෙස් නැසීම සඳහා අවශ්‍ය වෙන්නේ සැසඳීම නෙමෙයි. ඇත්තට මේක සාමාන්‍ය ජීවිතෙත් එහෙම තමයි. සැසඳීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ යම්කිසි පරමාර්ථයක් සාධනය කරගන්නට ඕන නම් ඒකට අවශ්‍ය සාධක මොනවද කියලා හඳුනාගෙන තමන් ළඟ දැනට තියෙන සාධක සහ දුර්වලකම් තේරුම් අරගෙන තමන් ඉන්න තැන ඉඳලා කොහොමද වැඩෙන්න ඕනේ පරමාර්ථය වෙත කියන එකයි වැදගත් වෙන්නේ. එතනදී සංසන්දනයක් වැදගත් වෙන්නේ නැහැ. නමුත් හැමතිස්සෙම මේ ප්‍රතජන මනස පුරුදු වෙලා තියෙන්නේ හැමතිස්සෙම සංසන්දනය කරන්න. ඉතින් ඒ නිසා තමයි සැසඳීම කියන එක ඒ සැසඳීම කියන එක මේ තේරුමක් නැති දෙයක් ඇත්තට. සැසඳීමෙන් යම් කිසි කෙනෙක් දියුණු වෙන්නේ නැහැ. අර අපි මුලින් සිහිපත් කළානේ යථාමානයේ යම් ප්‍රමාණයකට මේ භෞතික ලෝකයේ અભිවෘද්ධියටපත් වෙන්න උදව් වෙනවා කියලා. ඒ මොකද අර කාමච්ඡන්දේ වැඩි වෙන්න ඊළඟට තරඟකාරීත්වයක් ඇති වෙන්න. ඊළඟට Taman තුල යම්කිසි උත්තේජනයක් ඇති වෙන්න. Taman ළඟ හීන වෙලා තියෙන ධෛර්ය වීරිය අවදි වෙන්න. ඒක උදව් වෙනවා. ඒතකොට වීරිය කියන්නේ හැම විටම කුසලයේ දෙන එකක් නෙමෙයි. අකුසල මූලෙනුත් මතුවෙන්න පුළුවන්. Tamanට ක්ලේශ මූලිකව වීරය මතුවෙන්න පුළුවන්. එතකොට අනිත් කෙනා දැනුගත්කම් වලින් වැඩි වමතේ තත්ත්වයටපත් වෙන්න ඕන මට ඉච්චර දැනුගත්කමක් නැහැ කියලා හිතනකොට Tamanටත් ඒ මට්ටමට දැනුගත්කම් ඇති කරගන්න යම්කිසි ධෛර්යයක් ඇති වෙනවා. වීරයක් ඇති වෙනවා. චිත්තඅදිෂ්ඨානයක් ඇති වෙනවා. එතකොට ඒවා කුසල මූලිකම නෙමෙයි. හැබැයි ඒතනත්තට ඒ භෞතික ලෝකයේ තුල මේ මේ ඒ කියන්නේ ලෞකික වශයෙන් යම්කිසි தත්වයකට එන්න අර ධෛර්ය වීර්ය උදව් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මානය ගැන කතා කරනකොට විමුක්තිය එහෙම නැත්නම් කෙලස් ප්‍රහාණයට සාපේක්ෂව බලනකොට සෑම මානයක් මේ කියන්නේ සංසන්දනය කිරීමක් හැම ආකාරයෙන්ම කරන සංසන්දනය කිරීම අරහත් මාර්ගඥාණයෙන් කෙලස් නැසීමත් එක්කලා කතා කරනකොට ඒක ක්ලේශ ධර්මයක් හැටියට දුබලකමක් හැටියට තමයි හඳුනා ගන්න වෙන්නේ. නමුත් ලෞකික පැවැත්ම පිළිබඳව කල්පනා කරනකොට ලෞකික ජීවිතයේ અભිවෘද්ධිය පිළිබඳව කල්පනා කරනකොට අර අයථවමානය නැතුව යථවමානය යම් අවස්ථාවලදී කෙනෙකුගේ ලෞකික අභිවෘද්ධියට හේතුවක් වෙනවා. ඒ නිසා තමයි අර ශාන් මහත්තයා මුලින් කිව්වා වගේ අභිමානය කියන එක සමාජයේ හොඳ දෙයක් හැටියට සැලකන්නේ. ජාතිකාභිමානය, දේශාභිමානය, එතකොට තමන්ගේ પરම්පරාව ගැන තියෙන අභිමානය ආත්ම අභිමානය ආත්ම අභිමානය. එතකොට ඒවා සමාජයේ හොඳ දේවල් හැටියට සලකනවා. ඇයිද හොඳ දේවල් හැටියට සලකන්නේ? ඒවා පුද්ගලයෙකුට සුරක්ෂිත බව සඳහා ලෞකික ජීවිතයේ යම්කිසි තත්වයකට පැමිණෙන්න ඒවා උපකාරවත් වෙන නිසා. එතකොට අපි අද මේ කතා කරන්න යන්නේ ඔය කවරාකාරයකින් හෝ අපේ මනසේ මතුවෙන මානය අපිට මානය හැටියට පෙනෙන්නේ නැතිව වෙනත් වෙනත් කුසල ධර්මයන්ගේ ස්වરૂපේ ඒක නිවන් මාර්ගට උදව් වෙන කාරණයක් වගේ අපිට පෙනෙන අවස්ථා තියෙනවා. ඒවා තමයි අපි අද මේ වංචක ධර්ම හැටියට කතා කරන්නට යන්නේ. එතකොට මහානායක හඳුරු මූලික වශයෙන් මේ පිළිබඳව මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා. ශ්‍රේයෝමානය, සද්දෘශමානය, හීනමානය. එතකොට මේ සංස්කෘත වචන වලින් කියලා තියෙන්නේ සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියන එකමයි. යයි මානය ත්‍රිවිධ වේ. තමා විසින් තමා ධජයක්සේ උසස් කොටද, අන්යන් පහත් කොටද සිතා යුක්ත යුක්තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අගරු කරන හා නොනැමෙන ස්වභාවය ශ්‍රේයෝමානය. ඒ කියන්නේ සෙය්‍යමානය. තමාට වඩා උසස් අය හාද තමා හා සමකොට සිතා යුක්තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අගරු කරන නොනැමෙන ස්වභාවය සදෘශ මානයයි. තමා විසින්ම තමා පහත් කොට සිතා ගරු නොකල යුත්තන්ටද ගරු කරන අයුක්තියට අධර්මයට නොනමිය යුත්තාට නැමෙන නොවැන්ද යුත්තාට වඳින ලාමක ගතිය හීනමානයයි තෙවදෑරුම් වූ මේ මානය අනේක වේශයෙන් පහළව වංචා කරන්නේ එතකොට ඔය මහානායක හඳුර පැහැදිලි කරන්නේ මේ සෙය්‍යමාන සදිසමාන හීනමාන කියන මේ මේ ත්‍රිවිධ මානයම අපේ මනසේ පහළ වුණොත් ඒක අර මේ ගරු කල යුත්තාට ගරු කරන தත්වෙට නැවෙන්නේ නැහැ සේයමාන සදිසමානද හීනමානයේ ස්වභාවය තමයි ගරු නොකල යුත්තටත් ගරු කරනවා අයුක්තියටත් වැඳ වැටෙනවා. අසාධාරණයටත් වැඳලා. එතන එතන තියෙන නිකන් ලාමක නිවට ගතියක්, හීන ගතියක්. ඉතින් ඒ නිසා තමයි එතන හීනමානය කියලා කියන්නේ. තමන් පහත් කොට සලකනවා හැමතිස්සෙම. තමන් උසස් කොට හෝ සමාන කොට සලකනකොට ඇත්තටම අගය කළ යුතු තැන, ගරු කළ යුතු තැන සත්‍යයට, ධර්මයට, ගුණයට තමන්ගේ මනස නැවෙන්නේ නැතු යනවා. ඉතින් අන්න එහෙම ගැටලුවක් මේ මානය නිසා ඇති කරනවා. ඒ නිසායි ඒක ක්ලේශ ධර්මයක් හැටියට හඳුන්වන්නේ. ඒතර ඒක විවිධ කුසල ස්වરૂපයෙන් පහළ වෙන ආකාරය ආකාරය තමයි අපි අද මේ වංචක ධර්ම හැටියට කතා කරන්නේ. අපේ හඳුරන් වහන්සේ එකට එක දිගට එක පෙළට එක ලෙසට හරි අපූර්වට මනාවට මානිය ගැන කතා කරගෙන ගියා. සුපින්වතුනි මානිය ගැන දැන් ඔබට අඩමානියකට නොව හරි මානියටම අපි කතා කරන්න සූදානම් වෙනවා මේ දහම් ග්‍රන්ථයත් සමගින්. ඉතින් ඊට පෙර අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. සුපින්වතුනි ඔබ නැවතත් සම්බන්ධ වෙනවා සියස සුගත පද විවරණ වැඩසටහනත් සමගින් වැඩසටහනට වැඩම කරන්නට යෙදුනේ නම කියන්නට අවසරයි පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වන් වහන්සේ. අපේ හාමුදුරුවනි විරාමයට යන්නට පෙර අපි බොහොම පැහැදිලි කරගත්තා මානීය කියන කාරණාව. දැන් අපි ඊළඟ කොටසට එනවා මම ඔබ වහන්සේගෙන් බොහොම නිහතමානීව විමසන්නට කැමති නිහතමානතාවේෂෙන් වංචකමානී කියන කාරණා. හාමුදුරනේ බුදුදහමේ අපි නිරන්තරයෙන් ඉගෙන ගන්න දේ තමයි නිහතමානීත්වය කියන්නේ බොහොම උතුම් ගුණාංගයක්. ඔබ වහන්සේම ධර්මදේශනාවලදී සඳහන් කරනවා අපි නිහතමානී වෙන්නට ඕනි. බුදුහාමුදුරුවෝ ළඟ තිබුණු උතුම් ගුණාංගයක් මේ නිහතමානී බව. දැන් නිහතමානී වෙන්න ගියාට පස්සේ වංචකමානීට අපි අහු වෙන්න පුළුවන් කියලා මේ පොතේ කියනවා. හඳුනේ කාරණාව පැහැදිලි කරගමු. ඔව් එතනදිත් සහන් මහත්තයා ඒ වචන ගැන පොඩ්ඩක් සිහිපත් කරලා ඉන්න ඕන. ඇත්තටම නිහතමානී කියන වචනය සමාජයේ ගොඩක් පාවිච්චි කරනවා. හැබැයි වචනාර්ථය ගත්තහම නිහතමානී බව ඇති වෙන්නේ අරහත්ත්වයටපත් වෙච්ච උතුමන්ට පමණයි. අපි මුලින්ම සිහිපත් කළානේ අරහත්ත්වයේ දක්වාම මානය මූලික ශේෂ මාත්‍රා තියෙනවා කියලා. ඒකේ අනුශේධ ධර්මයේ තියෙනවා. එතකොට නිහතමාන කියලා කියන්නේ දුරු කරන ලද මානය ඇති. එතකොට නීහර්ති කියලා කියන්නේ දුරු කරන. එතකොට නීහතමාන කියලා කියන්නේ ඒ දුරු කරන ලද මානෙ ඇති. එතකොට දුරු කරන ලද මානෙ ඇති කෙනෙක් වෙන්නේ රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අරහත්ත්වයෙන් මෙපිට හැම කෙනෙකුටම පුළුවන් වෙන්නේ අනතිමානී ගුණය ඇති කරගන්නට තමයි. ඒ නිසා තමයි කරණීයමෙත සූත්‍රයේ පවා මුදු අනතිමානී කියන ගුණය දක්වන්නේ. එතකොට එතනවත් නිහතමානී කියන කියලා නෙමෙයි දක්වන්නේ. ඒකට හේතුව අරහත්ත්වයට දක්වාම ඒකේ දේශ මාත්‍රා තියෙන නිසා. ඉතින් ඒ නිසා අපි සමාජ විවාහාරයේදී සාමාන්‍ය පුද්ගලයන් ගැන කතා කරනකොට අපිට පුරුදු වෙලා තියෙන නිහතමානී කියන වචනේ තමයි. නමුත් අර්ථ වශයෙන් ගත්තහම වඩා නිවැරදි වෙන්නේ සාමාන්‍ය ප්‍රත්‍යඥයන් ගැන කතා කරනකොට අනතිමානී කියන වචනය තමයි වඩා ගැළපෙන්නේ එතනට. ඔබ වහන්සේ කියන්නේ ධර්මානුකූල විග්‍රහයේදී ධර්මානුකූල විග්‍රහයේදී අනතිමානී කියලා පාවිච්චි කළොත් තමයි වඩා නිවැරදි. හැබැයි ඉතින් අපි අතින් පව සමහරලාට නිහතමානී කියන එක පුරුද්දට කියනවා සමහරලාට. ඉතින් ඒක අපි ගත්තොත් ඒක රහතන් වහන්සේලා සම්බන්ධව තමයි පාවිච්චි කරන්න පුළුවන්. ධර්මානුකූල අර්ථයෙන් ගත්තාම. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍ය කතා විවාහාරයේදී ওই දෙකෙන් කොයික පාවිච්චි කළත් අපිට තියෙන බරපතල දෝෂයක් කියලා කියන්න බෑ කතා විවාහාරයත් එක්ක. එතකොට දැන් අපි ශයන් මහත්තයා ඇහුවේ දැන් මේ නිහතමානී වෙෂය. එතකොට නිහතමානී බව කියන එක රහතන් වහන්සේලා තුල පසේබුදුරු තුල සම්මා සම්බුදුරු තුල ඒ අරහත් මාර්ගඥාණයෙන් සියලු කෙලෙස් නැසූ උතුමන් තුල පවතින සුවිශේෂ කාරණය. එතකොට ඒ වගේ ඒ ස්වરૂපය. එතකොට දැන් අපි මේ වංචක ධර්ම පුරාවටම කතා කරපු සුවිශේෂ දෙයක් තමයි ශහන් මහත්තයා අර දැන් අපිට මේ ක්ලේශ ධර්මයට හාත්පසින් ප්‍රතිවිරුද්ධ ගුණයක් හැටියට අපිට ගොඩක් වෙලාවට මේවා දැනෙන්න ගන්නවා. දැන් ලෝභය කෙලින්ම නිර්ලෝභතාවයෙන් මතුවෙනවා. ද්වේෂය කෙලින්ම මෛත්‍රී ස්වරූපයෙන්, කරුණා ස්වරූපයෙන් මතුවෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ මානය කෙලින්ම ඊට හාත්පසින්ම වෙනස් වූ නිහතමානතාවයෙන් මතුවෙන්නට පුළුවන් කියන එක. දැන් ඒ සම්බන්ධව මහානායක හඳුරු පැහැදිලි කරනවා නිහතමානතාවය යනෝ මානයට විරුද්ධ ස්වභාවයකි. සමහර විට මානයම නිහතමානතාවයෙන් පහළවන්නේ. මේ බොහෝ සෙයින් දක්නා ලැබෙනුයේ පැවිද්දන් කෙරෙහිය. ශික්ෂාවට හා ධර්මයටද ආචාර්යෝපාද්‍යයන්ට හා වැඩිමහල්ලන්ටද ගරු කරන්නා වූ යටහත් පැවතුම් ඇත්තා වූ සංසුන් පැවතුම් ඇත්තා වූ තෘෂ්ණා මානයන් වැඩිවීමට හේතු නොවන වස්තුන්සේ සලකනු ලබන වටිනාකම මද ඌද දුර්වර්ණ ඌද චීවරාදී පරිස්කාරයන් පරිභෝග කරන්නා වූ මානය තුනී කරගෙන වෙසෙන්නා වූ භික්ෂුවගේ සිත්හි සමහර විට නිහතමානතාවයේ ආකාරයෙන් මානය පහළ වේ. එයට රැවටෙන භික්ෂූ තෙමේ තමාසේ නිහතමානීව නොවෙතැයි අන්යන් පහත් කොටද නිහතමානත්වයෙන් තමා උසස් කොටද සිතන්නේ අන්වෙසක් නොගත් ස්වභාවික මානෙන් මත් වූ තැනැත්තේ යම්සේ යහපත්යයි සලකන පුද්ගලයන් පිළිකුල් කෙරේද අශෝභන ඌද වටිනාකම මද ඌද ඇඳුම් පැළඳුම් ආදිය පිළිකුල් කෙරේද එපරිද්දෙන්ම නිහතමානතාවයේශයගත් මාන ඇති භික්ෂු තෙමේ වර්ණවත් චීවර ආදී පරිභෝග කරන භික්ෂුවද වර්ණවත් චීවර ආදී පරිස්කාර යන්ද වටිනාකම් ඇති චීවර ආදී පරිස්කාරයන්ද පහත් කොට සිතන්නේ පිළිකුල් කරන්නේ. දැන් මෙතන හරිය වටිනා කතාවක් කියන්නේ ඒ කියන්නේ දැන් මේ වංචක ධර්මවල කියවෙන්නෙම අනුන් රවට්ටන කතාවක් නෙමෙයිනේ. Taman රවට්ටන ප්‍රශ්නයක් නෙමෙයි කතා කරන්නේ. දැන් මේ නිහතමානතා වේශයෙන් මානය මතුවෙන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මානය දුරු කිරීම සඳහා යම් ප්‍රයත්නයක යෙදෙන අය තුලයි. ඉතින් ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේලා ඒ සඳහා යම් උත්සාහයක නිරත වෙනවනේ. එතකොට උන්වහන්සේලා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට ඉතා අල්ප දෙයින් අපි යැපෙන්න ඕන. ඒ කියන්නේ අල්පේච්ඡතාවය. ඊළඟට ලද දෙයින් සතුටු වීම. මේවා ඉතාම උසස් ගුණාංග. දැන් මෙහෙම කටයුතු කරනකොට උන්වහන්සේ අවංකවම මේ ගුණාංග දියුණු කරගන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම කරනකොට උන්වහන්සේට පේනවා සමහර භික්ෂුන් වහන්සේලා ඒවා ගැන එච්චර තකන්නේ නැහැ. තකන්නේ නැතුව ලැබෙන ලැබෙන දේවල් පාවිච්චි කරනවා. බොහොම උසස් මට්ටමේ චීවර පරිස්කාර ඊළඟට විහාරාරාම වාහන ආදී මේවා පාවිච්චි කරනවා. පාවිච්චි කරනකොට අර හැබෑවට අල්පේච්ඡතා සන්තුටිතා ගුණ ඇතුව කටයුතු කරන භික්ෂුව තුල මතුවෙන්නට පුළුවන්. අපි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට බොහෝම චාම් ජීවිත ගත කරනවා මේ සමහර සංඝයා වහන්සේලා එහෙම නැහැනේ ඒගොල්ලෝ මේ මහා ඉහළට මේ වැජෙන්න උත්සාහ කරනවා කොච්චර නරක තත්ත්වයක්ද ඒක අපි නම් එහෙම නැහැ කියලා තමන් ගැන තමන්ට සංසන්දනාවක අනිත් අයත් එක්කලා සසඳනවා. එතකොට ඒ සසඳනකොට ඒගොල්ලෝ මේ මහානකම තුලත් නිකන් අදිමාණයෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. අනේ අපි නම් එහෙම කරන්නේ අපි නම් බොහොම අනතිමානීව බොහොම යටහත් පැවතුම් ඇතුව හැමෝටම ගරු කරමින් දැන් ඒ විදිහට සංසන්දනය කරනවා. දැන් අපි නම් අපේ ගුරුවරුන්ට ගරු කරනවා. අපි නම් වැඩිහිටියන්ට ගරු කරනවා. අපි නම් සිල්වතුන්ට ගරු කරනවා. ඉතින් මේ සමහර භික්ෂුන් වහන්සේලාට එහෙම කිසි ගාණක් නැහැ නේ. තමන්ගේ ගුරුවරයා ගැන හැඟීමකුත් නැහැ. වැඩිහිටියා ගැන, සිල්වතා ගැන ඉතින් මේ සමාජය හොඳටම පිරිහිලා ඔහොම දැන් නිරන්තරයෙන් අර තමන්ගේ ගති ලක්ෂණත් එක්කලා අනිත් අය කරන කියන දේවල් සංසන්දනය කරනවා. දැන් මෙහෙම සංසන්දනය කරනකොට නායක හඳුරු මෙතන කියන වටිනම කතාව තමයි දැන් මේ වංචක ධර්ම කතාවක් නැතුව සාමාන්‍යයෙන් කෙනෙකු තුල පහළ වෙනවනේ ස්වභාවිකව මානේ ඒ මානය සෙය්‍යමාන සදිසමාන හීනමාන කියලා මතුවෙනවනේ. එතකොට ඒ සෙය්‍යමානේ මතුවෙන පුද්ගලයා අනිත් කෙනාට වඩා තමන් උසස් කියලා හිතලා ඒතනත්තා අර පල්ලෙහා මට්ටමේ දේවල් නිකන් ප්‍රතික්ෂේප කරන පිළිකුල් කරන ඒවා යට කරලා මම තමයි ඉහළින් ඉන්නේ කියලා තමන් ගැන කල්පනා කරනවා. ඒකම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ඇති වෙනවා මේ මෙබඳු මේ නිහතමානතාවය වශයෙන් මේ මානය ඇති වෙනකොට අපිට භික්ෂුවක් තුළ නම් ඇති වෙන්නේ ඒ භික්ෂුවට හිතෙන්න ගන්නවා අපි මේ අල්පේච්ඡ වශයෙන් ඉන්න එක කොච්චර වටිනවද අපි තමයි හැබෑවටම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම අනුගමනය කරන්නේ මේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ එතකොට මේ සංඝයා වහන්සේලාට ඒව ගැන කිසිම හැඟීමක් නැහැ නිකම් මේ ශාසනය විනාශ කරන විදිහට කටයුතු කරනවානේ ඔය තරම් වටිනා සිවුරු ඔය තරම් වටින වාහන ඔය තරම් වටින මේ මේ ආවාස ඔහොම පරිහරණය කරන්න එක අවශ්‍යද ඒවෙන් නිකම් මාන්නේ නේද වැඩෙන්නේ ඒ විදිහට කියලා දැන් අර සෙය්‍යමානයේ ඍජුවම ඇති වෙන තැනත්තා අර අනිත් දේවල් පල්ලෙහාට කරලා සලකනවා වගේම මේ භික්ෂුවට අර සමාජයේ උසස්යයි සම්මත දේවල් තමයි පහත් කොට උන්වහන්සේට පෙනෙන්න ගන්න. එතකොට ඒ තමන්ගේ ප්‍රතිපදාවම ඉහලින් තියලා එතකොට අවසානයේ උන්වහන්සේ වැටිලා තියෙන්නේ අත්තුක්කංශන පරමම්ම. තමන් උසස් කොට සලකනවා අනිත් අය පහත් කොට සලකනවා. එතකොට සාමාන්‍ය සෙය්‍යමානයේ තියෙන මේ වංචක ධර්ම කතාවක් නතුව සාමාන්‍ය සෙය්‍යමානයේ ඇතිවෙච්ච කෙනා තුළ තියෙන්නේ තෝකම. තමන් උසස් කොට අනිත් අය පහත් කොට සලකනවා. ඉතින් දන්නව නැතුව මේ උසස් ප්‍රතිපදාවකට යොමු වෙලා අල්පේච්ඡතා සන්තුටිතාදී ಗುಣ වඩලා සැබෑවටම අර අනතිමානී බවට ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන කෙනා තුළ අර සසඳන්න ගිය තැන ওই සිද්ධිය වෙන්න පුළුවන්. දැන් මේකට හොඳම උදාහරණයක් මට ඒක තාමත් නිකන් රැව් පිළිරැව් දෙනවා මේ සමහර අවස්ථාවල ඒක මතක් වෙනකොට ඒ වචන ටික මේ අපි දන්න එක්තරා ස්වාමීන් වහන්සේ නම දැන් උන්වහන්සේ අපවත් වෙලා එතකොට මේ උන්වහන්සේ දවසක් දානෙකට ගිහිල්ලා ඉතින් උන්වහන්සේලා පාත්‍රේ තමයි දානේ වළඳන්නේ ඉතින් පාත්‍රයේ පරිහරණය කිරීම, තුන් සිවුර පරිහරණය කිරීම භික්ෂුවකට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන කාරණා. එතකොට යම් අවස්ථාවක පාත්‍රේ නැතුව අපි පිඟානක දාන ටිකක් වැළඳුවා කියලා ඒක විනය විරෝධී කාරණයක් නෙමෙයි. එතකොට පාත්‍රය අදිෂ්ඨාන කරලා තියනවා ඒක පාවිච්චි කරනවා හැබැයි යම් අවස්ථාවක අපිට පිඟානක හෝ වෙනත් සුදුසු බඳුනක ආහාර ටික වැළඳුවයි කියලා ඒකේ කිසි ඇවතක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට දැන් මේ හාමුදුරුව පාත්‍රය අරගෙන දැන් අපි උනත් ගෙවල් වලට යනකොට හැම විටම පාත්‍රේ මේ අරගෙන යන්නේ නැහැ. ඒක ඒ අවස්ථාවත් එක්කලා සුදුසු විදිහට කටයුතු කරනවා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ අර දානේ ගෙදරකට යනකොට පාත්‍රය අරගෙන වැඩියා. වැඩියට පස්සේ දැන් අනිත් හාමුදුරු කවුරුත් පාත්‍රය ගෙනල්ලා නැහැ. දැන් ඔය ඔය තැන්වල ඉතින් එක එක දේවල් සිද්ධ වෙනවා. දැන් ශ්‍රීහත් මහත්තයාට අත්දැකීම් ඇතින සමාජයේ මේ ගිහි අය අතර තියෙන යම් යම් නිකන් අනිත් කෙනා දිහා කොච්චර හොඳට ಗುಣධම් වඩන්න උත්සාහ කළා වුණත් ඒ ಗುಣධම් වඩන කෙනා දිහත් නිකන් අවඥාවෙන් බලන ගතියක් තියෙනවානේ සමාජයේ. දැන් ඔය ප්‍රශ්නෙම සමහර වෙලාවට භික්ෂුවටත් මුණ දෙන්න සිද්ධ වෙනවා. තමන් හොඳට ප්‍රතිපත්තිගරුකව ඉන්නකොට අනිත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ දිහා සමහරට පොඩ්ඩක් නිකන් අවඥාවෙන් බලන්න උත්සාහ කරන ගතිය. සමාජයේ හඳුනන සමාලලට හොඳ ඇලර්ජික්. ඔව් ඒක ඒ කියන්නේ ඒගොල්ලන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද දැන් අර අර විදිහට ප්‍රතිපත්තිගරුකව ඉන්න කෙනා දකින්නකොටනේ තමන් එක්කලා සමාජයත් සංසන්දනය කරන. ඒ කියන්නේ දැන් උන්වහන්සේලා තුලත් එතකොට හීනමානේ හරි සෙය්‍යමානේ හරි සදිසමානේ හරි මොකක් හරි එකක් මතුවෙනවා නේත් එක්කම. එතකොට දැන් ඒ නිසා ඉතින් උන්වහන්සේ දිහා පොඩ්ඩක් එහෙම බලන්නත් ඇති. එතකොට උන්වහන්සේ දානෙට ගිහිල්ලා ඇවිදින් කියනවලු මගේ තව හිතවත් හාමුදුරනමක් මාත් එක්කලා මේ සිද්ධිය කිව්වේ. උන්වහන්සේ කියනවලු මේ අද මම දානෙ ගෙදරට යනකොට මම පාත්‍රය අරගෙන ගියා. මේ පාත්‍රයේ තුන් සිවුරයි අරගෙන අනිත් හාමුදුරුන්ට ඒව ගැන කිසි හැඟීමක් නැහැ. තුන් සිවුරද පාත්‍රයද කියලා මොකක්වත් හැඟීමක් නැහැ. මම බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැටියට තුන් සිවුරෙන් ගිහිල්ලා පාත්‍රෙත් අරගෙන ගිහිල්ලා මම සිංහනාද කර කර තමයි දානේ වැළඳුවේ කියලා. දැන් සිංහනාද කළා කියන්නේ උන්වහන්සේ වචනෙන් මොකුත් කියන්න යන්නේ නැහැ. දැන් අර හැමතිස්සෙම මනස ඇතුලේ මතුවේවි එන උද්දාමය එතකොට දැන් ඒ උන්වහන්සේ කියපු ස්වභාවයත් එක්කලා එතන උන්වහන්සේට මතුවලා තියෙන ප්‍රීතියකට වඩා අර සංසන්දනය කරමින් ඒගොල්ලෝ මේ බුද්ධ ප්‍රඥප්තියට අනුව නිවැරදි ප්‍රතිපදාවේ නැහැ. මම තමයි මේ ප්‍රතිපදාවේ ඉන්නේ. මම තමයි පාත්‍රය වන්දනේ. මම තමයි තුන්සිර ඇතුළේ ඉන්නේ. පස්සේ මම ඇහුවා දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය සහ තුන්සිවුර දේශනා කළේ එහෙම නිකන් අභිමාණයෙන් අනිත් අයත් එක්කලා සංසන්දනය කළා මම තමයි මෙහෙම කරන්න කියන්නද එහෙම නැත්නම් නියතමානීව ඇති කරගන්න කියලා මම මට කියපු හාමුදුරන්ගෙන් මම ඇහුවා. ඉතින් දැන් ඔය සිද්ධිය දිහා බැලුවාම අපිට හොඳටම පේනවා දැන් උන්වහන්සේ ඇත්තටම අවංකව හොඳට ගුණධම් වඩන ස්වාමින්වහන්සේ නමක්. ඒ උන්වහන්සේ පහත් කොට මේ කතා කරනවා නෙමෙයි. නමුත් දැන් අර තමන්ගේ ප්‍රතිපත්තිය තුල පිහිටා සිටීමම සමහර වෙලාවට අන් අයත් එක්කලා සංසන්දනය කරලා ඒකම තමන්ගේ නිහතමානී ගුණයක් හැටියට තමන්ගේ විශේෂත්වයක් හැටියට හිතලා තමන් උසස් කොට අන් අය පහත් කොට හිතන්නට පුළුවන්. ඉතින් මේ විදිහට සීඩය, ගුණය, ප්‍රතිපදාව, තමන් ඇසුරු තමන්ගේ අල්පේච්ඡතාවය, සන්තුට්ඨිතාවය මේ ගුණාංග පවා හැමතිස්සෙම තමන්ට තමන් තුළ මානයක් මතු කරන්නට හේතු වෙන්නට පුළුවන්. ඒවා තමයි අපිට අර කුසලයක් වගේ පෙනෙනවා. හැබැයි අතලත ක්‍රියාත්මක වෙන්නේ වංචක ධර්මයක්. බලා සැනසෙන්නට නොව මානය ගැන බලා විමසන්නට කියන කාරණාව අපේ හම්දුරත් වහන්සේ සඳහන් කළා. සොපින්නතුනි අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ නිහතමානතා වේශයෙන් වංචක මානය කියන කාරණාව. ඉතින් අපි මේ ගැන තවදුරටත් වැඩිදුරටත් බොහෝ කරුණු කතා කරන්නට සූදානම්ින් අපට අවසර දෙන්න මදකට ප්‍රධාන පාලක මැදිරියට යන්න. නැවතත් අප සම්බන්ධතාවය ලබා ගන්නවා ප්‍රධාන පාලක මැදිරියේ සිට සියස රූපවාහිනී මැදිරියට. සුපින්නතුනි අප සුගත පද විවරණ වැඩසටහනේ සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ මානෙ කියන කාරණාව. එහි නිහතමානතා වේශයෙන් වංචක මාන්‍ය මතුවන්නේ කොහොමද කියන කාරණාව අපේ හාමුදුරන් වහන්සේ ප්‍රධාන පාලක මැදිරියට යන්නට කලින් කෙටි විරාමයේ ලබා ගන්නට කලින් අපට පැහැදිලි කළා. හාමුදුරනේ තව දුරටත් වැඩි දුරටත් අපි මේ වැඩසටහනේ තව මේ කාරණාව සාකච්ඡා කළොත් දැන් අපේ වැඩසටහන හාමුදුරනේ වෙනස් වෙන්නේ අපි මේ වංචක ධර්ම පිළිබඳව සාකච්ඡා කරනවා සහ ඔබ වහන්සේ ඒ මාර්ගය අඳුරගෙන ඒකෙන් අත්මිදෙන විදිහ අපිට යෝජනා කරනවා. හඳුනේ දැන් නිහතමානතාවයෙන් වංචක මානිය සමහර විට කෙනෙක් නොදැන මේ தত্ত্বය තියෙන්නට පුළුවන්. නමුත් සමහර විට Tamanට සැකයක් හෝ එන්නට පුළුවන් මෙවැනි தত্ত্বයක් තියෙනවා කියලා. එහෙම අවස්ථාවකදී හඳුනේ අඳුරගෙන මේකට අපිට යොදන්න පුළුවන් හොඳම පිළියම මොකක්ද? ඇත්තටම ශහන් මහත්තයා දැන් අපි හැමතිස්සෙම කියන කාරණයක් තමයි අපිට Tamanගේ චිත්තසංතානය පිළිබඳව නිරන්තර ප්‍රත්‍යවේක්ෂණයකින් තමයි මේ දුර්වලකම් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් සති සම්පජඤ්ඤය අපිට එතනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ සතිය කියලා කියන්නේ අපේ අපේ කරන කියන සිතන බාහිර දේවල් ගැන වගේම අපි කරන කියන සිතන දේවල් ගැන නිතර අවදියෙන් ඉන්නට ඕන. ඒ වගේම සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒවා පිළිබඳ ਵਿਚාරපූර්වක බවකින් අපි ඉන්නට ඕන. එතකොට ਵਿਚාරපූර්වක බවක් කියලා කිව්වහම මේ මනෝභාවයන් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ ඒ මනෝභාවයන්ට ආවේනික වුණු ගති ලක්ෂණවල. එතකොට දැන් අපිට මේ වංචක ධර්මද කුසල ධර්මද කියලා තෝරා බේරා ගන්නට බැරි වෙන ප්‍රධාන හේතුව තමයි අපි මේ කුසලයේ ස්වરૂපයන් හැම පැත්තම අපි අධ්‍යයනය කරලා නැහැ. ඒ වගේම අකුසලයේ එහෙම නැත්නම් ක්ලේශයේ ස්වરૂපයන් අපි හැම පැත්තම අධ්‍යයනය කරලත් නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් තරහ ගත්තහම අපිට කුපිත වෙලා ගැටෙන ගතිය තරහ කියලා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. හැබැයි අර වංචක ධර්මයක් හැටියට එනකොට ඒක හඳුනගන්න අපට නොහැකි වෙන්නේ එතන අර ගැටෙන අභිබවා යන ගතියක් එතන නැහැ. දැන් ශෝක වෙන එක, පසුතැවෙන එක, ඒක හොඳ දෙයක් හැටියට සමහරු හිතන්නට පුරුදු වෙලා තියෙන්නේ. එතන අර අනිත් අයත් එක්ක ගැටෙන, එහෙම අභිබෝය යන ගතිය මොකුත් නැහැ. සාධාරණ හේතුවක් මත තමයි සිද්ධ සාධාරණ හේතුවක් මතයි පේන්නේ. එතකොට එතකොට අපිට හිතෙනවා ඒක නිකන් අපේ ගුණයක් වගේ. යමක් කෙරෙහි පසුතැවෙන එක, දුක් වෙන එක, මේ කනගාටු වෙන එක ඒක මේ තමන්ගේ සංවේදී බවත් එක්කලා එන ඉතාලම නිකන් උදාර ගතියක් වගේ තමයි අපිට දැනෙන්නේ. නමුත් එතන සිද්ධ වෙන්නේ අර පටිඝයමයි කියන එක අපි හඳුනාගන්න. ඇයි එහෙම වෙන්නේ? අර මූලික ලක්ෂණ, අනන්‍ය ලක්ෂණ අපි තේරුම් අරගෙන නැහැ. ඒ කියන්නේ මේ මේ සංස්කාර ධර්මයන් තුල සංස්කාර ධර්මයන්හි තියෙනවා හැම එකකටම පොදු ලක්ෂණ තියෙනවා අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ඊට අමතරව එක් එක් සංස්කාර ධර්මයට ආවේනික වූ පෞද්ගලික ගති ලක්ෂණ තියෙනවා ඒවා තමයි අනන්‍ය ලක්ෂණ කියන්නේ දැන් දැන් ශහන් මහත්තයාව දහසක් අතර වුණත් ශහන් මහත්තයා කවුද කියලා හඳුනා ගන්නට අනන්‍යතාවයක් තියෙනවා ඒකනේ අපි අනන්‍යතා සහතිකයයි කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ මේ හැම සංස්කාර ධර්මයක්ම හඳුනා ගන්න ඒවට ආවේනික ගති ලක්ෂණ තියෙනවා. හැබැයි ආවේනික ගති ලක්ෂණ පිළිබඳව අපි මේ මුලිනුත් කතා කළා. ඒ ආවේනික ගති ලක්ෂණ පිළිබඳව අපි තරම් විචක්ෂණ නැහැ. විචක්ෂණ නැති වෙනකොට තමයි අපිට පටලැවෙන්නේ. ඉතින් ඒ නිසා මානය කියලා කියන්නේ මොකක්ද කියලා අපි ටිකක් හොඳින් අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරනකොට අපිට එහි මූලයට යන්න වෙනවා. හැබැයිවට මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? සැසඳීම. මානෙ ඇති වෙන්නම මේ සංසන්දනයත් එක්ක. එතකොට තමන්ගේ ගුණය ගැන තමන් හිතනකොට තමන්ගේ සීලය ගැන තමන්ගේ ප්‍රතිපදාව ගැන තමන් හිතලා සතුටු වීම වරදක් නෙමෙයි. හැබැයි ඒ සතුට තමන්ට ඇති වෙන්නේ සංසන්දනය කිරීමක් තුල නම්. එතන ප්‍රශ්නයක් තිබිය හැකියි. එතකොට ඒ සංසන්දනය කිරීම මේ මේ නිර්වාණගාමිනී මාර්ගයේදී වැදගත් කාරණයක් නෙමෙයි. දැන් අපේ මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා ආලාරකාලාම උද්දකරාම ආදී ගුරුවරු ළඟට යනකොට උන්වහන්සේ කල්පනා කරපු හැටි එහි සඳහන් වෙනවා. ආලාරකාලාම තාපසයාටත් සද්ධාව තියෙනවා. මටත් සද්ධාව තියෙනවා. එතකොට ආලාරකාලාමට සීලය තියෙනවා. මටත් සීලය තියෙනවා. ආලාරකාලාම තවසට සමාධිය තියෙනවා මටත් සමාධිය තියෙනවා ආලාර කාලම් තවසට ප්‍රඥාව තියෙනවා මටත් ප්‍රඥාව තියෙනවා එහෙමනම් ඔහු යම් ඉලක්කයක් වෙත සමීප වුණා නම් මට එතනට යන්න බැරි කමක් නැහැ. එහෙනම් මටත් උත්සාහ කළොත් එතන යන්න පුළුවන්. දැන් මෙතන අපිට සැසඳීමක් වගේ පෙනෙනවා. නමුත් ඇත්තටම එතන කරන්නේ සංසන්දනයක් නෙමෙයි. එතන කරන්නේ යම් පරමාර්ථයක් සඳහා කෙනෙක් පැමුණුනේ කවර සාධක පදනම් කොටගෙනද? එතකොට ඒ පරමාර්ථයට මම පැමිණෙනවා නම් මා ළඟ එම සාධක තියනවාද? ඒකයි වැදගත් වෙන්නේ. එතකොට එහෙමයි අපි අපි පිළිබඳව ප්‍රත්‍යක්ෂා කරලා බලන්න. දැන් මේක දේවතානුස්සතිය ගැන කියනකොටත් බුදුරජාන් වහන්සේ දේශනා දෙවියන් දේවත්වයටපත් උනේ කවර ගුණාංග දිනු කරලා? සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. එතකොට මගේ ළඟ මේවා මොන ප්‍රමාණයෙන් තියෙනවද? එහෙනම් මමත් දේවත්වයට යන්න තරම් සුදුසුකම් ඇතුව කටයුතු කරන කෙනෙක්. මට දේවත්වයට යන්න ඕනද නැද්ද කියන එක මම තීරණය කරන්න ඕන. හැබැයි දේවත්වයට යන්නට තරම් සුදුසුකම් මා සතුව තියෙනවා. කියන කාරණේ දකිනකොට තමයි දෙවියන් සාක්ෂ්‍ය කොට තබාගෙන සසඳනෝ නෙමෙයි. සසඳනෝ නෙමෙයි ඒ පරමාර්ථය සාධනය කිරීම සඳහා කවර සාධකද ප්‍රයෝගී වෙන්නේ? ඒ සාධක කොපමණ ප්‍රමාණයකින් මා තියෙනවා. ඒ අනුව තමයි මගේ ගමන තීරණය. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරන්නට ඕන තව කෙනෙක් පිළිබඳව හිතලා කල්පනා කරලා ඒකත් එක්ක සංසන්දනය කරලා එයා එහෙමයි මම මෙහෙමයි කියලා හිතන තැනකදී අපිට අර ලෞකික කටයුතු වලදී ඒක පොඩි උත්තේජනයක් වෙන්න පුළුවන්. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ ලෞකික અભිවෘද්ධියකට අර මේ යථාවමානය සමහරලාට උදව්වක් වෙන්න පුළුවන්. නේද? සමහරලාට ඔය පන්ති කාවලට එහෙම කියන දෙමව්පියොත් කරන බලන්නේ ඒ දරුවට පුළුවන් නම් ඒ ඔයාට බැරි. ඔයාට බැරි කියලා. ඉතින් ඒකෙන් එක පැත්තකින් උත්තේජනයක් ඇති වෙන්න පුළුවන්, කඩාවැටීමක් වෙන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට දරුවන්ට ඒ ප්‍රශ්නේ වෙනවනේ. එතකොට දරුවා තුල යම්කිසි හීනමානයක් එනවා. එතකොට ඒක උත්තේජනය කරන්නට පාවිච්චි කරනවා වගේම අනික් අතට ඒ දරුවා යම් අවස්ථාවක අසාර්ථක වුණොත් ඊට පස්සේ නැවත නැගිට ගන්න බැරි මට්ටමට එයා පහළට වැටෙන්න පුළුවන්. හැබැයි මේ මේ අපි කියන මේ මූලික ධර්මානුකූල સિદ્ધාන්තයේ දරුවට ගන්නවා. ඒ කියන්නේ දැන් මට මොකද්ද අවශ්‍ය වෙන්නේ විභාගයේ සමත් වෙන්න. ඒතර විභාගයේ සමත් වෙන්න ලකුණු කොච්චර ගන්න ඕනද? අපි හිතමු විභාගයේ සමත් වෙනවා නම් එහෙම ඒකට අපි මේ සම්මානයක් ගන්නවා නම් එහෙම විශිෂ්ට සම්මානයක් ගන්නවා නම් එහෙම. එතකොට ඒකට ලකුණු කොච්චර ඕන වෙනවද? දැනට මා සතුව තියෙන හැකියාවත් එක්කලා මට ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය කොච්චරද? එතකොට අනිත් කෙනා කොච්චර ගන්නවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. විභාගය සමත් වෙන්නට යම්කිසි නිශ්චිත ලකුණු ප්‍රමාණයක් තියෙනවා. සම්මානයකට විශිෂ්ට සම්මානයකට අදාළ ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ගන්න මාළඟ කොච්චර සුදුසුකම් තියෙනවද? ඒකයි මට ලකුණු ගන්න මං විභාගය සමත් වෙන්න වැදගත් වෙන්නේ. අනිත් කෙනත් එක්ක සැසඳීම නෙමෙයි. දැන් ඇත්තටම දැන් මේවා මේ තරම් දුරට දැනගෙන නෙමෙයි මොකක් හරි සාංශාරික හුරුවක් නිසාද දන්නේ අපේ ජීවිතේ අපි පැවිදිුනේ අවුරුදු 14දී. ඊට පස්සේ අවුරුදු 16 17 විතර වෙනකොට අපි සාමාන්‍ය පෙළ විභාගේ ලිව්වා. එතකොට සාමාන්‍ය පෙළ විභාගේ ලිව්වට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පිරිවෙනේ උගන්වන්නේ නැහැ. පිරිවෙනේ උගන්වන්නේ අපි පිරිවෙන අවසානය සඳහා තමයි ඉගෙන ගන්නේ. එතකොට දැන් පිරිවෙන් අවසානයේට උගන්වන්න බොහෝ දේවල් අපට සාමාන්‍ය පෙළ විභාගයටත් ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ඒකට නිර්දිෂ්ට ග්‍රන්ථ ටිකක් තියෙනවනේ වෙනම. ඊට පස්සේ දැන් ඒ පිළිබඳව අපිට ඉගෙන ගන්න හෝ පන්ති යන්න හෝ ඉතින් අද කාලේ වගේ එහෙම පන්ති පහසුකමක් නැහැ, අන්තර්ජාල පහසුකමක් නැහැ. ඉතින් අර ගුරුවරයා උගන්වන ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කල්පනා කළා මේ කොහොම හරි හොඳට විභාගේ සමත් වෙන්න ඕන. සමත් වෙන්න ඕන කියලා මම කළේ මූලික වශයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අදාළ නිර්දේශයක් විෂය නිර්දේශයක් හොයාගත්තා. විෂය නිර්දේශය හොයාගෙන මම බලාගත්තා මේකට අදාළ විෂය සහ ඒවා ආවරණය කරන්න ඕන ප්‍රමාණය මොකද්ද? ඊට පස්සේ ඒකට අදාළ පොත් ටික හොයාගත්තා. හොයාගෙන අර අනිත් පාඩම් කරන ගමන් අරවත් කියවුවා. කියලවලා ඊට පස්සේ අවුරුදු 5ක 10ක විතර පරණ ප්‍රශ්න පත්‍ර හොයාගත්තා. හොයාගෙන ඊට පස්සේ දැන් මගේ තියෙන දැනුමත් එක්කලා අර ප්‍රශ්න වලට මට කොතර දුරට උත්තර ලියන්න පුළුවන්ද කියලා උත්සාහ කළා. ඊට පස්සේ ලියන උත්තර කොච්චර දුරට නිවැරදිද කියලා බලන්න මම අර පිළිතුරු පොතකුත් හොයාගත්තා. හොයාගෙන දැන් මේ විදිහට මම පරීක්ෂා කරලා බැලුවා මා සතුව මේ විෂය නිර්දේශයට අනුව කොපමණ ලකුණු ගන්න ඕනද සාමර්ථයක් ලබන්න කොපමණ ලකුණු ගන්න ඕනද සම්මානයක් ලබන්න කොපමණ ලකුණු ගන්න ඕනද විශේෂ විශිෂ්ට සම්මානයක් ගන්න. එතකොට දැන් මට පිළිතුරු සපයන්න පුළුවන් ප්‍රමාණයත් එක්කලා ඒවෙන් කොච්චර නිවැරදිද මම ඉන්නේ මොන වගේ මට්ටමකද කියලා මම සංසන්දනය කරගත්තා. එතකොට එහෙම කරලා මම විභාගයට ගියා. විභාගයට ගිහිල්ලා ඇවිල්ලා ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න පත්‍රයට මම මගේ ලකුණු සටහන් කළා මට මේකට මෙච්චරක් ලකුණු තියෙනවා. හරියටම ප්‍රතිඵල ඇවිත් බලනකොට මගේ ප්‍රතිඵලයයි රජෙන් දීප ප්‍රතිඵලය සමානයි. ඔබ වහන්සේ හීනකින්වත් අනිත් අයගේ ලකුණු හෙව්වේ මම අනිත් අයගේ ලකුණු හොයන්න කියන්නේ. ඒගොල්ලන්ට වැඩි එක. ඇත්තට මට එහෙම සංසන්දනය ගන්න කෙනෙක් හිටියෙත් නැහැ. මොකද දැන් අපි පිරිවෙන ඉගෙන ගන්නකොට මාත් එක්කලා වෙන කවුරුත් සාමාන්‍ය පෙළ විභාගෙට ඉදිරිපත් වුණේ අපි පුද්ගලිකව දාලා තනියම මේ තමයි විභාගය කළේ. එතකොට ඒ නිසා සංසන්දනය කරන්න කෙනෙක් හිටියෙන්නේ නැහැ. මට සංසන්දනය කරන්න ඕන වුණත් නැහැ. මට ඕන වුණේ අර පිරිවෙන අවසාන විභාගයේ ලියන අතරතුරේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ දාලා සමත් වෙන්න. එතකොට ඒ සඳහා ඒ ඉලක්කය සපුරා ගන්නට අවශ්‍ය වපසරිය මොකද්ද? ඒකට අවශ්‍ය සාධක මොනවද? බාධක මොනවද? දැන් මගේ ළඟ ඒකට අදාළ සාධක මොන ප්‍රමාණයෙන් තියෙනවද? එතකොට මට මොන තැනකට යන්න පුළුවන්? ඒකයි මේ ගමනදී අවශ්‍ය ලෞකික දියුණුවට අවශ්‍ය වෙන්නේත් ඕකයි ලෝකෝත්තර පරමාර්ථ සාධනය කරගන්නට අවශ්‍ය වෙන්නේත් ඕකයි. නමුත් මේ ප්‍රතඥන මනසේ අපට ඇබ්බැහියක් ඇති වෙලා තියෙනවා. හැමතිස්සෙම මේ පංචේන්ද්‍රයන්ගෙන් ඇසෙන, පෙනෙන, දැනෙන, විඳින දේවල් එක්කලා සංසන්දනය කර කර අනිකාව අභිවායම. එක්කෝ අභිබවා යන්න එහෙම නැත්නම් අනිකා දිහා බලලා අර විදිහෙන් හීනමානකින් හූල්ලන්න එතකොට ඊට පස්සේ ඊර්ෂ්‍යාව මතුවෙනවා අනිත් කෙනා සම්බන්ධ ඊළඟට තමන් උසස් අනිත් කෙනා පහත් කියලා අර සෙය්‍යමානේ ඇති කරගෙන අත්ුක්කංශන පරවම්බණයට යනවා ඊට පස්සේ අනවශ්‍ය තරංගයක් ඇති වෙනවා ඊට පස්සේ ඒ ඉලක්ක සපුරා ගන්න බැරිනකොට කඩා වැටෙනවා ඊළඟට අනිත් කෙනා පල්ලෙහාට ඇදලා දාන්න කෙනෙහිලිකම් කරනවා සමහරට හඳුන ලොකු තරහකුත් එනවා. ලොකු තරහක් ඇති වෙනවා. අනුන්ගෙන් පරිගන්නන තමන්ට කිසි වැරද්දක් කරපු නැති අය සම්බන්ධ. දැන් බුදුරජාණන් වහන්සේට දැන් සිද්ධාර්ථ එහෙම නැත්නම් අපේ ගෞතම බෝසතාණන් වහන්සේට දේවදත්ත වැනි මහා හතුරෙක් හැදෙන්නේ මොන අපරාධයක් කළාටද? මොකක්වත් අපරාධයක් කරලා නෙමෙයි. තනිකරම ඊර්ෂ්‍යාව. ඇයි ඊර්ෂ්‍යාව මතුවෙන්නේ සංසන්දනයත් එක්ක. එතකොට බෝසතාණන් වහන්සේ බුදු වෙන්න යන කෙනෙක්. උන්වහන්සේගේ ඉලක්කයත් එක්කලා උන්වහන්සේ කටයුතු කරනවා. මේ පැත්තකම ඉන්න කෙනෙක් ඒ තමන්ගේ පරමාර්ථය මොකද්ද දන්නේ තමන්ට යන්න ඕන තැන මොකද්ද දන්නේ තමන්ගේ වපසරිය තමන්ගේ හැකියාව ඒ මොකක්වත් නැහැ අර තව කෙනෙක් එක්කලා සංසන්දනය කර කර යා එහෙම කරනවා නම් ඇයි මට බැරි මට එහෙම වෙන්නේ නැත්තේ මට අනිත් අය ආකර්ෂණය වෙන්නේ නැත්තේ මට ඕන වැඩේ ඇයි මට කරගන්න බැරි එතකොට මට ඕන වැඩේ කරගන්න බැරි නම් ඒකට ඇයි බැරි වුනේ කියලා තමන් තුලයි හොයන්න නැත්තේ කාරණා ටිකට වෙන අය ඵලි නැහැ වෙන අය ඵලි නැහැ එතකොට දැන් වෙන කෙනෙක් ඒක සාර්ථකව කළා කියලා ඒ මනුස්සයා මගේ අසාර්ථක බවට හේතු වෙලා නැහැ. ඉතින් අන්න ඒ විදිහට අනවශ්‍ය ගස්ඨන අනවශ්‍ය පටලැවිලි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම එතකොට විවිධ ඔය සම ගම්වල එහෙම තියෙන හූනියන් එතකොට <laughs> කොටි වින ඔය විදිහට කරන ඔය අපරාධ එතකොට අනේකා නැසේවා කියලා හිතන ඒ ව්‍යාපාද සිතුවිල්ල මේ බොහෝ දේවල් වලට හේතු වෙනවා මේ මානෙ සංසන්දනය කිරීම. එතකොට අපි මුලින් සිහිපත් කළා වගේ ඒක යථාමානයක් වුණොත් අර නිකන් පුහුමාන්නයක් නෙමෙයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා පුහුමාන්නය තරම් යථාමානය, ඒ කියන්නේ අයථාමානය තරමටම යථාමානය අන්තරාදායක නැහැ කියලා කියන්න පුළුවන් ඒ දෙක සංසන්දනය කළා. හැබැයි යථාමානය කියන එකත් නිවන් මාර්ගට බාධාවක් වගේම සමහර වෙලාවට ලෞකික ජීවිතේ පැවැත්මටත් යම්කිසි බාධාවක් ඇති කරන අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවල ලෞකික වශයෙන් අර යම්කිසි උත්තේජනයක් ඇති කරගෙන හබාගෙන යන්න දුවගෙන යන්න තරඟකාරීත්වයකට වැටෙන්න හැල්මේ ගමන යන්න ගමන යන්න ඒ ඒව සඳහා යම්කිසි උත්තේජනයක් ඇති කරනවා. ඉතින් ඒ උත්තේජනය තුල Tamanට යම්කිසි ලෞකික පරමාර්ථයන් දිනා ගැනීමේ හැකියාවක් තියෙන්නට පුළුවන්. ඒ වගේම අර ජාතිකාභිමානය, දේශාභිමානය, පරම්පරාව ගැන ඊළඟට පුද්ගලාභිමානය, ආත්මාභිමානය මේ මේවා යම් ප්‍රමාණයකට අර තමන් සුරක්ෂිත වෙන්න. දැන් සමහර වෙලාවට ඒ යථාමානය අකුසල් වලින් වළකින්නත් උදව් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපේ પરම්පරාවේ අය නම් ඕවාගේ නිකන් ওই පහත් වැඩ කරන්නේ අපේ પરම්පරාව බොහොම නිකන් ගෞරවනීය විදිහට ජීවත් වෙච්ච. ඒ නිසා අපේ පරපුරේ ගරුත්වය රකින්න ඕන. අපේ ආත්ම ගරුත්වය රැක ගන්න ඕන කියලා සමහරු අර විදිහට අර නිකන් නිවට වැඩ කරන්නේ නැහැ. අනුන්ට කෙනෙහිලිකම් කරන්න සමහර. ඒ අංශෙන් ගත්තොත් ඒ ඒ තනත්තාට යථාමානය යම් ප්‍රමාණයකට උදව් වෙලා තියෙන අකුසලයෙන් මිදෙන්න. අන්න ඒ වගේ කලාතුරකින් අවස්ථා තියෙන්න පුළුවන්. අකුසලයෙන් මිදෙන්නටත් යම් ප්‍රමාණයකට සහාය වෙනවා. ඊළඟට කුසල් කරගන්නටත් වක්‍ර විදිහට සහාය වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මානය හොඳයි කියන එක නෙමෙයි. ඒ සංසන්දනය කිරීම තුළ අපට සිද්ධ වෙන අනර්ථයන් බොහොම තියෙනවා. විශේෂයෙන් කෙලස් නැසීමට ඒක බාධාවක් වෙනවා. ඉතින් ලෞකික ජීවිතයේ දියුණුවට උනත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ මානය නෙමෙයි. පරමාර්ථ හඳුනාගෙන එහි සාධක හඳුනාගෙන තමන් තුළ ඒ කුසලතාවයන් කොහොමද දියුණු කරගන්නේ කියලා උත්සාහවත් වීමයි අපේ ලෞකික ලෝකෝත්තර දෙපස්සම અભිවෘද්ධියට අපට අවශ්‍යයි. මේ මානය අපි තුළ මතු වුණොත් කොහොමද අපි ඒක හඳුනාගෙන දුරු කරගන්නේ? ඉතින් හැමතිස්සෙම අපි ඔන්න ඔය මුලට යන්න ඕන. ඒ කියන්නේ දැන් මට මගේ සීලය ගැන, ගුණය ගැන, අල්පේච්ඡතාවය ගැන, සන්තුෂ්ඨිතාවය ගැන, මගේ හැකියාව ගැන මට හිතන්න පුළුවන්. ඒ ගැන සතුටක් ඇති කර ගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඒ ඒ සතුට ඇති වෙන්නේ සංසන්දනය කරන්නට ගිහිල්ලාද? තව කෙනෙකුට සාපේක්ෂවද මම මේක ගැන කල්පනා කරන්නේ? අන්න එහෙම කටයුතු කරන්න ගියොත් අපිට වරදින්න පුළුවන් හැමතිස්සෙම. ඒ නිසා ඒ ඒ දැන් සැසඳීම තුලමයි මේ මානෙ කියන තැනට අපි වැටෙන්නේ. ඒ නිසා අපි යම් කාරණයක් පිළිබඳව තෘප්තිමත් වෙනවා නම් සතුටු වෙනවා නම් ධාර්මිකව ඒ සතුට වරදක් නැහැ. හැබැයි ධාර්මික සතුට අපි තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා මතු කරගන්නට ගියොත් එතනදී ඒක ධාර්මික සතුටක් වෙනවට වඩා අර මානය තුලින් ඇති වෙන යම්කිසි අභිමානයක්, හීනමානයක්, සෙය්‍යමානයක්, සදිසමානයක් වෙන්න පුළුවන්. ඒ සතුට අපට කෙලස් ප්‍රහාණයට නෙමෙයි කෙලස් වැඩෙන්නටයි යම් ප්‍රමාණයකින් දායක ඒ නිසා භික්ෂුවක් වුණත්, ගිහියෙක් වුණත් හැමතිස්සෙම ලෞකික කටයුතු පිළිබඳව වුණත්, නිර්වාණගාමිනී දැන් නිවන් මාර්ගටත් මේ ඒ කියන්නේ නිවන් මාගෙහි කරන කෙලින්ම විමුක්තිය උදෙසා කරන කටයුතු වලටත් මේ මාන්නය ওই විදිහටම හරසන. දැන් මේ අපි කතා කළේ ඒකනේ උදාහරණය. දැන් භික්ෂුවක් අර විදිහට අල්පේච්ඡ සන්තුට්ඨිතාදී ගුණ වලින් ප්‍රතිපත්ති පුරන්නේ මේ ලෝකේ ජය ගන්නට කියන්නේ මේ ලෞකික වශයෙන් තමන් අභිවෘද්ධියට එන්න නෙවෙයි. නිවන් දකින්නනේ. ඒතකොට නිවන් දකින්නට යන ගමනේදී ඒක බාධකයක් වෙලා තියෙනවා. ඒ නිසා අපට භාවනාව සම්බන්ධව, තමන්ගේ ගුණධම් වැඩි වීම සම්බන්ධව, තමන් තුළ තියෙන යම් යම් විශේෂ නිවනට උපකාර වෙන ගුණාංග පිළිබඳව මේ ඕනම දෙයක් සම්බන්ධව මානය ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ මානය කියන ක්ලේශ ධර්මය හරිම සුවිශේෂයි. ඇයි ඕනම කරුණක් සම්බන්ධව ඇති වෙලා අපි එතනින් කන පිට හරවන්න පුළුවන්. Tamanට තියෙන ධානය සම්බන්ධව මානය ඇති වෙන්නට පුළුවන්. Tamanට තියෙන අභිඥාව සම්බන්ධව මානය ඇති වෙන්නට පුළුවන්. එතකොට දැන් අරහත්ත්වයටපත් වෙනකන් මානය තියෙන නිසා ඵලලාභී පුද්ගලයාකට උනත් සෝවන් ඵලලාභී පුද්ගලයෙකුට උනත් ඒ මානෙ යම් යම් ප්‍රමාණයක් මතු වෙන්නට පුළුවන්. ඉතින් එහෙම මතු වුණොත් ඒක Tamanගේ ඒ ගමන් මඟ තුල යම් යම් පීඩාවන් ඇති කරන්නට සම්බාධක ඇති කරන්නට පමණයි හේතු වෙන්නේ වේගවත්ව Tamanට ඉදිරියට යන්නට නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි සෝවන් වෙච්ච පුද්ගලයාට උනත් භව හතක් දක්වා සමහර සෝවන් වෙච්ච කෙනෙක් මේ ජීවිතේම ඒ ගමන් මඟ අවසන් කරනවා. සමහර කෙනෙක් ආත්ම දෙක තුනක් පහ හයක් සමහර කෙනෙක් හතක් දක්වා යන්නේ. ඇයි? මේ විදිහේ අර අප්‍රහීන ක්ලේශ ධර්මයන්ගෙන් ඒතනත්තට ඇති කරන බාධකේ නිසා. ඉතින් ඒ නිසා ආරයන් වහන්සේලාටත් අරහත්ත්වයෙන් මෙපිට මේ මානය ඒ විදිහට බාධා කරන්න පුළුවන් නම් ප්‍රත්‍යඥයින් සම්බන්ධව කවර කතාවද? ඒ නිසා අපි හැම විටම අපේ සිත පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්නට ඕන ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන අපි කවර පදනමක් මතද ඒ පිළිබඳව තීරණ ගන්නෙ සැසඳීමෙන්ද එහෙම නැත්නම් පරමාර්ථය සහ ඊට අදාළ සාධක පිළිබඳව යම්කිසි යථාබෝධයකින්ද කියන එක විමසා බැලුවොත් තමයි මේ ඇති වෙලා තියෙන මානයක්ද නැත්නම් හැබෑ සන්තුෂ්ටියක්ද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ. මෙහිදී අපි කතා කළේ මානය ගැන. හාමුදුරුවෝ හරි අපූර්වට දේශනාව තුළින් අපිට පැහැදිලි කළා මේ මානයේ පෙනෙන මානේ නොපෙනෙන මානේ අන්ත දෙකේ වෙන වැරදි වලට අපව හසුවන්නට පුළුවන් වංචක ධර්ම ඔස්සේ කියන කාරණාව. ඉතින් සුපින්නතුනි අද දවසට පුරා හෝරාවක් පුරාවට අපි මානිය කියන්නේ මොකක්ද? එය නිහතමානී වේශයෙන් වංචක ධර්මයන්ට ගොදුරවන්නේ හසුවන්නේ අපටත් නොදැනිව අපි ඒ தത്വයට පෙළඹෙන්නේ කොහොමද කියන කාරණාව සහ ඉන් අත්මිදෙනවා නම් අපේට ප්‍රගුණ කළ යුතු කාර්යයන් කවරේද කියන කාරණාව අප සාකච්ඡාවට පඳුන් කළා. අපේ හම්දුරුවනේ අද දවසේ වැඩසටහන නිමා කරන්නට මත්තෙන් ඔබ වහන්සේට ඉතාමත්ම নমස්කාර පූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මැදිරි පරිසරයට වැඩම කරලා මේ දහම් සාකච්ඡාවේ මේ දහම් කරුණු හරි අපූර්වට මනාවට ඉතාමත්ම අර පරිස්සමට උන්වහන්සේ අපට පැහැදිලිව නන්දමට සරලාකාරයට දේශනා කළා. අපේ හම්දුන වහන්සේට ගරු සිතින් පින් සිතින් අප පුණ්‍යානුමෝදනා ගෙනෙනවා. බොහොමත්ම පින් අප වෙනුවෙන් වැඩම කරාට. ඉතින් සුපින්නතුනි අද දවසේ මේ වැඩසටහන නිමවටපත් කරන මොහොතේ අපට මේ වැඩසටහනේ නාලිකාවේ මේ සියල්ල කරගෙන යන්නට අවවාද අනුශාසනා හැමදාමත් වගේ තිල්න කරන මාධ්‍යාලයේගල සභාපතිතුමන් එම මැතිණිය පරිපාලන අධ්‍යක්ෂතුමන් වැඩසටහන නිෂ්පාදකතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයවත් ඒ වගේම මේ වැඩසටහනට සත්සිතින් දායක වන සියලුම දෙස් විදේශ අනුග්‍රහක බෞතුන් ඇතුළු සියලු දෙනාවත් අපි තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබ මේ දහම වෙනුවෙන් අපට ලබා දෙන අනුග්‍රහය, බැතිබර දායකත්වය රටක් හදන්නට, ලොවක් තනන්නට, දහම දකින්නට මඟක් වෙනවා. ඉතින් මේ සියලුම දෙනාව ඊ타මත්ම ගෞරවයෙන් පින් සිතින් සිහිපත් කරමින් අද දවසට මෙලෙසට මේ වැඩසටහනට නිමාව ගෙනෙන්නට අපට අවසර සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබටත් රටටත් යහපතක්ම වේවා